අරුන්දති වෛද්‍යතුමිය ඇහෙනවද ස්වාමීන් වහන්ස? ඇහෙනවා. ඇහෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස. දැන් අපි සති සති බලය සති ඉන්ද්‍රියක් බවට පරිවර්තනය වෙන්නේ අපි වර්ධනය කරගෙන අපේ පැවතුම් අනුව ඒක ඉන්ද්‍රියක් බවට පත් වෙන එක ඒක අපිට දැනගන්න පුළුවන් ස්වාමීන් වහන්ස මේ මට මතක නැහැ මම කියවලා තියෙනවා ඒකේ සත්‍යද අසත්‍යද නැත්නම් මම වරද්දවලා තේරුම් ගත්තද කියලා දැනගන්නයි මේ ප්‍රශ්නේ අහන්නේ. එතන මට මතකයි කියනවා දැන් අපේ සතිය ඉස්සෙල්ලා භාවනා කරන මොහොතවල් වල දැන් හිත හැමතැනම විසිරෙනවනේ ස්වාමීන් වහන්සේ මුලදී පටන් ගන්නකොට ඉතින් නමුත් කාලයක් සමගම මේක කමටහන් පුරලා අපේ ගුරු ස්වාමීන් වහන්සේලාගේ මඟ පෙන්වීමත් අනුව දිග්ගටම කරගෙන යන විට ස්වාමීන් වහන්සේ දැන් සිත අරමුණෙන් පැන්න ගමම ඒක අඳුර ගන්නවා. දැන් හිත භාවනා අරමුණෙන් අහකට ගිහිල්ලා කියලා ඒක දැන ගන්නවා. දැනගෙන හිත නැවත මෙතනට ගේන්න හැකියාව වර්ධනය වෙනවා ස්වාමීනි. ඒක එතකොට හිතන්න පුළුවන් ද ඒක අර සති බලය තත්වයේ තිබිලා දැන් ඒක වඩා හොඳ තත්වයකට පැවැදිලා කියලා එහෙම හිතන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? එහෙම හිතන්න පුළුවන්. එතකොට දැන් අපි මේ කතා කරන තත්වයන් තුලත් අප්‍රමාණ අවස්ථා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සතිය ඉන්ද්‍රියක් හැටියට වැඩෙනකොට ඒකේ මූලික අවස්ථාව, ඊළඟ අවස්ථාව, ඊළඟ අවස්ථාව, ඊළඟ අවස්ථාව ආදී වශයෙන් අපට ක්ලේශ ප්‍රහාණය සඳහා උදව් වෙන්න. දැන් අපි හිතමුකෝ සෝවාන් මාර්ගඥානය උපදවන කෙනාගේ මාර්ගසිතෙහි සම්මා සතිය යෙදෙනවානේ. ඒතනත්තාටත් සති සම්බොජ්ජංගේ ක්‍රියාත්මක වෙනවනේ. හැබැයි ඒ සෝවාන් මාර්ගඥානය උපදවන කෙනාගේ මාර්ගසිතට ඒ ඵලසිතට උදව් වෙන සති සම්බොජ්ජංගයට සම්මා සතියට වඩා හුඟක් තියුණුයි සකෘදාගාමි මාර්ගසිත ඇති වෙන තැනත්තාගේ සිහිය. ඊට වඩා තියුණුයි අනාගාමී මාර්ගසිත ඇති වෙන කෙනාගේ සිහිය ඊටත් වඩා තියුණුයි අරහත් මාර්ගඥානය ඇති වෙන කෙනාගේ සිහිය ඊට ඊටත් වඩා තියුණුයි මහරහතන් වහන්සේලාගේ සිහිය ඊටත් වඩා තියුණුයි මේ සරියොත් මහරහතන් වහන්සේ වැනි උතුමන් වහන්සේලාගේ සිහිය. එතකොට ඊටත් වඩා අතිශයින් තියුණුයි සම්මා සම්බුදුරෙගේ සතිය. අන්න ඒ වගේ දැන් ඒකේ ඒ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බල ධර්මයක් හැටියට වැඩෙනකොට ඒවා තීව්‍රතාවය එක් එක් මට්ටම් වල. දැන් දැන් ඔබතුමිය ඔය පැහැදිලි කරන්නේ අපි මුලින් හිටපු தත්ත්වයට වඩා දැන් මේ සති ඉන්ද්‍රිය වැඩෙනකොට අපට දැනෙන විදිහ. ඉතින් අන්න එහෙම දැනුවත් වෙනකොට තමයි අපට යම්කිසි සතුටක් ඇති වෙන්නේ. ඊළඟට උනන්දුවක් ඇති වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ සල්ලේක සූත්‍රයේදී විශේෂයෙන් පැහැදිලි කරනවා යම් කෙනෙක් තමන් ළඟ තියෙන දුර්ගුණයක් ප්‍රහාණය කරන්න කටයුතු කරනකොට ඒ සඳහා පියවර පහක් තියෙනවා. පළවෙනි පියවර තමයි මේ දුර්ගුණයයි කියලා හරියට සනිටුහන් කරගන්න එක. ඊට පස්සේ දෙවෙනි අවස්ථාව තමයි මේ දුර්ගුණයෙන් මම නැගී සිටින්නට ඕන කියන චිත්ත අධිෂ්ඨානය ඇති කරගන්න. තුන්වෙනි අවස්ථාව තමයි මේ දුර්ගුණයෙන් නැගී සිටින්නට අවශ්‍ය ප්‍රතිවිරුද්ධ ගුණය මාර්ගය નિවරදිව හඳුනාගෙන ඒකට අවතීර්ණ වීම. ඊට පස්සේ හතරවෙනි අවස්ථාව තමයි හරියට අවතීර්ණ වුණා නම් හතරවෙනි අවස්ථාවේදී අපට පැහැදිලිව එහි දියුණුවක් පේනෙන්න ගන්න. එතකොට දැන් ඔබතුමිය ඔය පැහැදිලි කරන්නේ අන්න ඒ අවස්ථාව තමයි. අපි හරියට මේ අසතිය දුරු කරන්නට සිහිය වඩන්න ඕන කියන අදහස ඇතුව ඒ සිහිය යම් ප්‍රමාණයකට ප්‍රගුණ කරගෙන යනකොට ආය වෙන කාගේවත් සහතික ඕනේ අපිටම දැනෙන්න ගන්නවා මේක අනුක්‍රමයෙන් වර්ධනය වෙන විදිහ. ඒක ඒක දැනගන්න බැරි නම් ඒක දැක ගන්න බැරි නම් ඒ බඳු කෙනෙකුට මේ ಗುಣ වඩන්න බෑ. එතකොට ඒ ඒ අපට දැනෙන తත්වයේහි පරිසමාප්තිය නොවෙන්නට පුළුවන්. ඒක එහි අවසානය හෝ කෙලවර නෙමෙයි. නමුත් අපි හිතියට වඩා දැන් ටික ටික වැඩෙනවායි කියලා අපිට දැනෙන්න ඕනේ. ඒකෙන් තමයි අපිට ලොකු සතුටක්, ප්‍රබෝධයක්, උනන්දුවක් ඒ සියල්ලක්ම අපට ඇති වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අනිත් අනිත් එක දැන් සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී වුවත් ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේටත් හම්බෙලා තියෙනනේ මගේ මල්ලි. දැන් එයා මගේ මට වැඩිය ගොඩක් බාලයි. ඉතින් සමහර වෙලාවට මට තේරෙනවා දැන් මං යත් එක්ක කතා කරනකොට මම වැඩිමල් නිසාම නෙවෙයි. නමුත් මොකක් හෝ හේතුවක් නිසා මම කතා කරන ස්වරය දැන් මම පාවිච්චි කරන වචන මට තේරෙනවා දැන් මේට වැඩිය කරුණාවන්තව කතා කරන්න බැරිද මේ අක්කා වුණාට මෙහෙම කතා කරන එකත් මේට වැඩිය කරුණාවන්ත මෛත්‍රී මෛත්‍රී සහගතව වචන යම් කිසි සංසිඳ කියන්නේ අර දැන් අපි සාමාන්‍ය විදිහට කතා කරන ස්වාමීන් වහන්සේ ඔය කියනවනේ දේවල් විශේෂයෙන් මල්ලිලාට ඉතින් දැන් ඒක තේරෙනවා ඇයි එහෙම කතා කරන්නේ එහෙම කතා කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ තවත් කෙනෙක් බලන් ඉන්නවා වගේ ස්වාමීන් වහන්සේ මම කරන දේවල් ඒ කියන්නේ මගේ හිත ඇතුලෙන්ම බලාගෙන ඉන්නවා වගේ එතකොට දැන් දැන් ඒක අවබෝධ වෙනවා නවත්ත ගන්න. කියන්නේ ඉස්සර එක කරලා ඉවර වුණාම නතර වෙන්නේ දැන් ඒක ටික ටික එනවා මේ කරන්න ඉස්සෙල්ලා නවත්ත ගන්න පුළුවන් කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් පැහැදිලි කරා වගේ පරිසමාප්තියටපත් වෙලා නැහැ වැරදි වෙනවා ඕන තරම් ස්වාමීන් වහන්සේ නමුතර එවැනි අවදියක් තිබෙනවා තමා තුලින්ම දැන් තමන්ගේ අතින්ම වෙන දේ ගැනනේ ස්වාමීන් වහන්සේ මේක බලන් ඉන්න කියන්නේ ඉතින් ඒකයි මම ඇහුවේ අර බලය බල සති බලය සති ඉන්ද්‍රියක් බවට වර්ධනය වේගන යන එක එහෙම හිතන එක හරියද කියලා. තේරුණා ස්වාමීන් වහන්සේ. පැහැදිලි. එතකොට දැන් එතනදී මේ ඇත්තටම දැන් ස්ථිතිය වැඩෙනකොට මොනවයි ගුණය තමයි විශේෂයෙන් අපිට දැනෙන්න ගන්න. ඒ කියන්නේ අපි අර නිතරම කියන්නේ එකයි මේ CCTV කැමරාවක් ඔන් කරලා තියෙනකොට අර කෙරෙන જાති ඔක්කොම එහි සටහන් වෙන්නේ අන්න ඒ වගේ අපි දිහාම අපි බලාගෙන ඉන්න විදිහ. ඒ කියන්නේ අපි දිහා කියලා කියන්නේ නිකන් දැන් අර දැන් සමහර වෙලාවට දැන් මානසික රෝගීන්ටත් දැනෙන්න ගන්නවනේ නිකන් මගේ දිහා කවුරු හරි බලාගෙන ඉන්නවා වගේ සැකයක්. එහෙම එක නෙමෙයි මේ කියන්නේ. ඔබතුමිය අර පැහැදිලි කර විදිහ හරි. ඒ කියන්නේ දැන් මගේ හිත දිහාම ඇතුලෙන් තව කෙනෙක් අධීක්ෂණය කරමින් ඉන්නවා. එතකොට දැන් ඒකයි මම නිතරම කියන්නේ අපි සිහිය දියුණු කරනකොට අරමුණ දිහා විතරක් බලලා හරියන්නේ නැහැ. අරමුණ වගේ මේ අරමුණට ප්‍රතිචාර දක්වන අපේ මනෝභාවයන් පිළිබඳවත් අපි අවදියෙන් ඉන්නට ඕනේ. ඒ දෙකම තිබුණොත් තමයි, ඒ කියන්නේ බාහිර අපට පේනෙන්නටත් ඕනේ, ඇතුළත ක්‍රියාවලිය අපට පේනෙන්නටත් ඕනේ. එතකොට තමයි අර මගේම හිත දිහා නිකන් එළියේ ඉඳන් බලාගෙන දැන් අපි දැන් මම හිතන දේ නිකන් ඇතුලෙන් එන එහි කතෘ මම වගේනේ හැමතිස්සෙම අපි වැඩ කරන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒතර මේ කතෘ මම නෙමෙයි මේ මේ වැඩක් මෙතන කරනවා ඒක දිහා බලාගෙන ඉන්න. අන්නේ ගුණය තමයි අපි පුළුවන් තරම් දියුණු කරන්න ඕන. ඒක දියුණු කරන්න දියුණු කරන්න තමයි හොඳට අපට සතිය ප්‍රගුණ කරන්න පුළුවන් එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි ස්වාමීන් වහන්සේ. සර්වන් සර්ණයි. සර්ණයි.